බොහොම පිං ස්වාමීන් වහන්සේ තව අලුතෙන් ඇවිල්ලා ආපු ප්‍රශ්නයක් තියෙනවා. සෝවාන් වුණු කෙනෙකුට නොවුණු කෙනෙකුට සමාන සෝවාන් වුණු කෙනෙක් වුණු කෙනෙකුන් නොවුණු කෙනෙකුන් ලෙස වැටහෙන්න පුළුවන් අන් අයට. සෝවාන් වුණු කෙනෙක් නෙමෙයි රහත් වෙච්ච කෙනෙක් වුණත් රහත් නොවුණු කෙනෙක් හැටියට අනිත් අයට වැටහෙන්න පුළුවන්. ඉතින් මොකද මේ මනසේ ඇති වෙන පරිවර්තන ලෝකෙට පේන්නේ නැහැ. ඒතනත්තා මේ ඇඳුම් අඳින විදිය, ඇවිදින විදිය, කතා කරන විදිය වෙනසක් මොකක්වත් ඇති වෙන්නේ නැහැනේ. මානසිකව තිබුණු ක්ලේශයන් අහෝසි වීම. ඒක ඇතුළත සිද්ධ වෙන පරිවර්තනයක් විතරයි. ඒ නිසා සෝවාන් වෙච්ච කෙනෙක් නෙමෙයි රහත් වෙච්ච කෙනෙක්වත් සාමාන්‍ය කෙනෙකුට හඳුනා ගන්න පහසු නැහැ. බොහෝ විට රහත් නොවුණු කෙනෙක් හැටියට හඟින්න පුළුවන්. රහත් නොවුණු අය රහත් වුණු අය හැටියට වරදවා වටහා ගන්න පුළුවන්. ඒක ඕනම අවස්ථාවක ඒ දෙපැත්තට වරදින්න පුළුවන්. මොකද ප්‍රතඥන පුද්ගලයා අර මට්ටමට විචක්ෂණ නැති නිසා. අඩුතරමින් පරචිත්ත විඥානඥානය තියෙන කෙනෙකුට නම් රහතන් වහන්සේගේ මනස විනිවිද දකින්නට බෑ. මොකද පරචිත්ත විඥානය තිබුණයි කියලා එයා ප්‍රතඥන නම් එයාට අර සූක්ෂම தত্ত্বයන් විනිවිද දකින්නට බෑ. ඉතින් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න එච්චරයි අහලා තියෙන්නේ. අවසරයි.